දැයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන කරගෙන යන දවසේ වැඩපිළිවෙලේ මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් අපිට කියන්න පුළුවන් කමඨහං සුද්ධ කිරීමක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියලා. ඒක නිසා වැඩසටහන පටන් අරගන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින්. නමුත් අපි සාදර වෙනවා අනිකුත් කෙනෙකුට සභාවට ප්‍රශ්න ගන්න ඕන නම් සතිವಾರයේ ක්‍රමික ආරම්භය සඳහා ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නයි යන්නේ. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට මම අපේ රජි මාත්‍යගෙන් ඉල්ලා හිටනවා. අවසරයි අපේ හැමදෙරණේ ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ සිතුවිලි ඇතිවන්නේ කුමන ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙනද? පංච ඉන්ද්‍රිය වලට අමතරව සවෙන ඉන්ද්‍රියක් තිබෙනවාද? චක්ක විඥානයේ සෝත විඥානයේ ආදී වූ විඥාන ඇතිවන්නේ මෙම සවැනි ඉන්ද්‍රිය ආශ්‍රය කරගෙනද සිත හා මනස යනු දෙකක්ද මේ සියල්ල අතර සම්බන්ධතාවය පැහැදිලි කර දෙන්න නමක් තියෙනවා රොෂාන් කොලොන්නාව කියලා. මේව ඇත්තටම මූලධර්ම ප්‍රශ්න අපිට කවදාකවත් සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඒක නිසා තමන්ගේ භාවනාවට අදාළ නැත්නම් මේ ප්‍රශ්නේ භාවනාවට අදාළ වෙන හැටි කියනවනම් මට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක තියනවද දිවි ලෝක තියනවද අර්ථන තියනවද මෙතන තියනවද කියලා අහනා වගේ අපි තියෙන දේවල් විස්තර කරගන්න පාඩම් බන්තියක් නෙවෙයි මේක. මෙතන උදේ උපදේශ පන්තියක් දුන්නා. ඒ උපදේශනෝ භාවනා කරාද කරනකොට කොහොමද Tamanට අරමුණ වැටහෙන්නේ? එතකොට මේ ප්‍රශ්නේ එන්නේ කොහොමද? මොකද අපි උපදේශීව පන්ති හැටියට මෙව්වා අල්ලන්නේ නැතුව බොහොම ප්‍රායෝගික ක්‍රමයකට යන්න පාර හදලා තියෙනවා. ඒක නිසා මෙවැනි ප්‍රශ්න පටන් අරගත්තොත් මෙතන ඉන්න බර ගානගේ අවධානය මූල ධර්ම වලට යනවා. ඒක ප්‍රශ්න නෑ. ඒක ඒ සඳහා වේජිච පන්තිය ගහගන්න. එහෙම නැත්නම් ඔය අභිධර්ම පන්තියකට නැත්නම් මූල අභිධර්ම චන්ද්‍රිකා වගේ එකක් යන්න හොඳට කියවන්න. මං කියන්නේ උත්තරේ හම්බෙයි කියලා. හැබැයි මෙහෙදි ඒ තරම්වත් උත්තර දෙන්නේ නෑ. කරන්න බෑ. මොකද අපි පටන් ගන්නකොට දෙන උපදේශ පන්තියක් ආද විවස්ථා පන්තියක් සීලයක් අන්නෝ රේන්ජ් එකේ පරතරේ විතරයි අපි යන්නේ. අපිට අනිත්‍යව විචාර කරන්න බෑ. මම සබුවච්චත් නෙවෙයි. අනිත් එක මගේ රුචියත් නෙවෙයි. අනිත් විශාල පිරිසකගේ අවධානය මගේ මූලධර්ම ප්‍රශ්න වලට දෙන්න නෙවෙයි අපි මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒක නිසා මම මේ ප්‍රශ්නේ පැත්පත් කළනවා. නමුත් ඒ අහපු කෙනා නම লীලා තියනවලු තමගේ ජීවිතේට මේක අදාළ වෙන හැටි කිව්වොත් මට නිකන් හිතා ගන්න පුළුවන් කොහොමද ප්‍රශ්න සම්බන්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් ජීවිතේට අදාළ වෙනවා කියන එක භාවනා කරනකොට කොහොමද මේක අපිට ප්‍රශ්නයක් වෙන්නේ කියනවනම් මට හිතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිව මූලධර්ම ප්‍රශ්න කියලා පැත්තක තියෙන එක කරනවා. සමා වෙන්නේ එහෙම මේ පටන් ගන්නකොටම මේ වගේ දෙයක් කරන්න කියන්න වෙච්ච එක ගැන. ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා යෝගීන් වම් අත මත දකුණු අත තැබූ ඉරියව්වෙන් පමණක් භාවනා කළ යුතුයදයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. අද්දක ඉරියව්ව පිළිබඳව සර්වජන් වහන්සේ මොනම පැහැදිලි විස්තරයක්වත් කරලා නැහැ. පාය පිළිබඳවත් බද්ධ පරයන්කය කියන්නේ පద్මාසනය, අර්ධ පద్මාසනය, සුඛාසනය කියන දේවල් පස්සේ එකතු වෙච්ච දේවල්. ඒ බුදුරජාණන්සේගේ හස්ත මුද්‍රා පසුකාලීනව එකතු වෙච්ච දේවල්. බුදුරජාණන් ළඟ තිබිලා තියෙනවා અભය මුද්‍රාව, ව්‍යාකරණ මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රාව. ඉතින් ඒ වගේදී එච්චර ලොකු බලපෑමක් භාවනාවට නැහැ. පුංචි පුංචි බලපෑම් නැතිත් නැහැ. ඒක නිසා ඒ වගේ දේවල් නෙවෙයි අපි ඉස්ලාම කරන්න තියෙන්නේ කයට හිත ගන්න පුළුවන් ද කියන එක විතරයි. කයේ ඉඳගෙන ඉන්න පහසු ඉරියව්වක තියලා මේ ගෙට ගෙවද්ද ගන්න. ඒ ඒ කරන වෙලාවේදී හස්ත මුද්‍රා මොකද්ද පාද මුද්‍රා මොකද්ද කියන එක එච්චරම ඒව විස්තර වැඩි. ඒ නිසා මේකේ විස්තරක් නැත්නම් නමුත් ආගන් ආධුනික කරන කෙනෙකුට මේක එච්චර ප්‍රශ්නයක් නෑ. පහසු මුද්‍රාවක පහසු ඉරියව්වක තියාගන්න කියලා කියන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී මම දැන් මෙතන යනුවෙන් භාවනාව ආරම්භ කර ටික වේලාවකින් කය වෙත සිත යොමු කෙලිමි. මාගේ ශරීරයේ රුධිර ගමන් කරන්නාක් මෙන්ද හෘද ස්පන්දනය වෙනවා මෙන්ද දැනුනි. මේ අවස්ථාව පැහැදිලි කරන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. මෙය කායානුපස්සනාවද යනුවෙන් මට ප්‍රහේලිකාවක් ඇතිවිය. එසේම ශරීරයේ ඉදිකටුවකින් අනිනවාක් මෙන්ද සමහර අවස්ථාවලදී දැනේ. පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව නිවන් සුව පතමි. ඔව් මේ දැනෙන දේවල් මනෝ විකාරයක් නෙවෙයි, හීනයක් නෙවෙයි, ඇත්තමද කියන එක. ඇත්තටම තියෙන එකක්ද නැත්නම් හීනෙන් දකිනා වගේ මත්වීමක්ද කියන එක විතරයි දැනගන්න ඕනේ. ඇත්තටම සිදුවෙන දෙයක් නම් මේ තමයි අපි බලාගෙන ඉනකොට යමක් වෙනස් වෙන සුළු ගතිය විපරිණාමයටපත් වෙන ගතිය ඇතිව නැතිව යන ගතිය ඉතින් මේක හුඟව වෙලාවකට ආධුනික යෝගාවචරයට සැක සහ අනිශ්චිතතාව ඇති කරනවා ඉතින් ඒ නිසා භාවනාවේ දියුණුවන හැම වෙලාවෙම යෝගාවචරය සැක කරනවා අනතුරුදායක තත්ත්ව ඇති කර ගන්නවා අනිශ්චිතතාව ඇති කර ගන්න. ඒ කියන්නේ යෝගාවචරයාගේ හිත අනිච්ච සංඥාවට හුරු නෑ මොනව වෙනස් වුණත් ප්‍රශ්න කරනවා. මොනව වෙනස් වුණත් අභියෝග කරනවා. ඉතින් යාට දිනුවක් ගන්න හුඟක් කල් යනවා. ඒක නිසා සරුවචන් වහන්සේ මේ ගිරිමානන්ද වගේ සූත්‍රවල පටන් ගන්නකොටම කියනවා දස සංඥාවල අනිච්ච සංඥා හැම යෝගාවචරේ කාම තියෙන නිත්‍ය සංඥාව. ඒ නිසා පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් හරියට මේ තල් ගහකට බුදියා හිටුවා හාවට බිලිගෙඩියක් වැටිච්චාම අහස කඩා වැටුණෝ කියලා කලේ කඩාන දුවන්නේ ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට වෙනස් වීම ලෑස්ති වෙලා යන්න. වෙනස් වීමට හිත හදාගන්න. ඒක නිසා ਸਰවචනාංශික වෙනම පාඩම්පත්තියක උගන්වනවා අනිච්ච සංඥාව වඩා. ඉතින් මේ අනිච්ච සංඥාව ලන්තන් ගෙට ගොඩ වෙන්න හදන වෙලාව නමුත් යෝගාවචර කැමති නැහැ. යෝගාවචරට ඒක ප්‍රශ්නයක්. යෝගාවචරට ඒක සැකයක්. යෝගාවචරට ඒක අනිශ්චිතතාවයක්. ඉතින් ඒ කියන්නේ ඒක භීතිකාවක් බවට පත් වෙන ඒකට භාවනාව එතනම ලත්තනම ලොප් වෙනවා. ඒ නිසා මූලිකවම හිත වෙනස් වීමට සාදරව වෙනස් වීමක් දරා ගන්නා සුළු විදිහට පුරුදු කරන්න ඕනේ. ඒ නිසා මේව විස්තර කරන එක නෙමෙයි කල යුත්තේ මේ වෙනස් වීමට විපරිණාමයට ඇතුව නැතුව යන බවට අන්දයක් බවට පත් වෙන බවට ලෑස්ති වෙලා යන එකයි ඇති කරන්න ඕනේ. ඒකයි ඔකට දෙන්න තියෙන ප්‍රායෝගික උත්තරේ. අවසරයි ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ක්‍රමෙන් හුස්ම රැල්ල ගෙවීම කෙටිවීමක් සිදුවේ. එහෙත් සම්පූර්ණයෙන් සංසිඳීමකටපත් වීමක් සිදු නොවේ. මේ தત્ත්වය යටතේ මා කුමක් කළ යුතුද? ගොරෝසුව තිබිලා ගෙවි යන தත්වයකට ආවනම් ඒකෙදී ඊගාවට කරන් තිරමක තවදුරටත් ගෙවි යනකම් නැත්තම් මේ තියෙන தත්ත්වය තැක නොකර මේ තියෙන தත්ත්වයට අනිශ්චිතතාවයක් ඇති නොකර එහෙම තැම්පත් වෙන්න වෙන එකයි. මේක සඳහා මූල ධර්මයේ කියන්න තියෙන්නේ Taman ඉස්සරහින් තියාගත්ත අරමුණ ගොරෝසුවට පේනවනම් ඒ ගොරෝසු අරමුණ සියුම් වෙනවනම් ඊට පස්සේ අතිසූක්ෂම වෙනවනම් ඒකෙන් සරුවචනාන්තේ අදහස් කරනවා ගොරෝසු අරමුණ තියෙන වෙලාවේදී හිතේ කෙලෙස් ගොඩක් තියෙනවා. අරමුණ සියුම් වෙනකොට හිතේ කෙලෙස් සියුම් වෙනවා. එන්නේ එන්නේ එන්නේ අරමුණ සියුම් වෙන්න වෙන්න කෙලෙස් අඩු වෙනවා. ඉතින් ඒක නිසා ගොරෝසුර තේර අරමුණ සියුම් උණයි කියලා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒක අපේ ලොකු සංසය සඳහන් කර තියෙන ඕලාරික ආස්වාද ප්‍රසවාසයේ මධ්‍යම ආස්වාද ප්‍රසවාසයේ සුකුම ආස්වාද ප්‍රසවාසයේ කියලා ආස්වාද ප්‍රසවාස තුන් කණ්ඩායමක් තියෙනවා ගොරෝසු මධ්‍යම සුකුම ඊට පස්සේ ඒක සුකුමතර කියන தත්වයකටපත් වෙනවා ඒ කියන්නේ දැනගන්න බැරි මට්ටමකට ඉතින් ඒකට තියෙන ප්‍රධානම ඒ වැඩේට තියෙන ප්‍රධාන බාධාව තමයි භාවනා කරනකොට සැක කරන එක භාවනා කරනකොට බය වෙනකොට අර තැම්පත් වෙන ගතිය එම්මෙ හෙල්ලිලා යනවා. ඒ නිසා තැම්පතට නැමෙනකොට තැම්පතු පැත්තට නතු වෙනකොට භාවනායකට අනුග්‍රහ කිරීම සඳහා කරන්න තියෙන්නේ කයත් වචනයත් හිතත් පුළුවන් තරම් තැම්පත් කරලා ඒ තැම්පත් වෙන ගතියට අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් මේකට උත්තරේ කියන්න තියෙන්නේ මධ්‍යස්ථ මට්ටමට අවිල්ලා තියෙනවා නම් සුක්ෂම වීම සඳහා සූක්ෂම වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්ස සුලං රැල්ලට ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කර සිටින අතර එන වේදනා සිටිවිලි මානසිකාරය කරමින් ඒවා ඉවත් වෙන විදියට සිටීමේදී හුස්ම රැල්ලම අරමුණු කරගෙන සිටීමේදී යෝග්‍යා කළ යෝග්‍යා කළ යුතු ඊළඟ පියවර කුමක්ද ප්‍රශ්නේතර පිළිසුදු නැහැ නමුත් මෙන්න මෙහෙම නිවැරදි කිරීමක් කරත හැකි ඒ අරමුණ දිගේ හිත යනකොට හෝ අරමුණ සිවුම් එකන යනකොට බාහිර අරමුණ කොච්චර දෝ තියෙන බලා ඒවා අයින් කරන්න දැඟලුවොත් දඟලන දඟලන වාරේ අරමුණ ආය කුලප්පු වෙනවා. ඒ නිසා මේ බාහිර යනිව හැම යන්න අරින්න ඒව නැති කිරීමේ අදහස කියලා කියන්නේම රණ්ඩුවක්. යුද්ධ ප්‍රකාශයක්. එතකොට වෙන්නේ අරමුණ ඇවිස්සෙනවා හිත ඇවිස්සෙනවා. ඉතින් එතකොට යෝගාවචරය හොද හොද මඩේ දානවා. ඒක නිසා මේ පැත්තකින් යන දේවල් ගියාවයි Taman බලන්න මේක තැම්පත් කරගෙන යාම සඳහා නැත්නම් මේටත් වඩා තැම්පත් වීම සඳහා පස්සම්බනේ කියන වචන මේකේ පාවිච්චි කරනවා සියුම් කිරීම කියන වචනේ පාවිච්චි කරනවා ඒ සියුම් වීම සඳහා කළ යුත්තේ ඒ දේ කළ යුත්තේ දේ මොකද්ද කියලා අහනවනම් ඉතින් ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි යමක් නොකර සිටීම කළ යුත්තේ නම් නොකළ යුත්තේ ඉතින් ඒක කිව්වට උඟ දෙනෙක් කැමති නෑ මේ ඒක ඒක තේරුම් ගන්න අමාරුයි. එහෙම නැත්නම් කැමති නෑ. ඉතින් ඒක නිසා මතක තියාගන්න භාවනාව පෙළ ගැහිගෙන එනකොට ඒකට එහෙම බුදිය ගන්න කුටියට බුදිය ගන්නදරලා තැම්පත් කරනවා කියන එක අපි මේ ලෝකේ දන්න ශිල්පයක් නෙවෙයි. අපි මේ ලෝකේ දන්න ශිල්පේ තමයි කලම්බණ එක. අවුස්සන එක. ඒ අවිස්චිලි කියන එක නට අතෙන් ගියාට පස්සේ හරි පාළු ගතියක් දැනෙනවා. හරි කම්මැලි ගතියක් දැනෙනවා. මම මොනවා හරි කරන්න හදනවා. කරන හැම දෙයකින්ම ඇහැට කුණ වැටුණා වගේ අර තැම්පත් වෙච්ච හිතත් තැම්පත් වෙච්ච අරමුණත් ඇවිස්සෙනවා. ඒක නිසා ඒ තැම්පත් වීම සඳහා කල යුත්තේ යමක් නොකර සිටීම කියලා කියන්න පුළුවන්. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගැටලුවක් නැතුව කරගෙන යමි. දවසේ වැඩි වේලාවක් භාවනා අරමුණේ සිත පිහිටුවා gedara වැඩවල නිරත වෙමි. සිත ඇතුළතින්ම සංසුන් බවක් පැහැදිලි වෙයි. රාත්‍රී නිින්දෙන් පිබිදී පරයන්ක භාවනාවේ යෙදිමි. දින කීපයකට පෙර එක්වරටම සිත කහපාට හුරු දුඹුරු වැලි ඇති කාන්තාරයක නතර විය. ප්‍රසන්න අත්දැකීමකි. නිින්දෙන් දුට දෙයක් දැයි සිතීමි. එහෙත් නිින්දක් නොවිය. මේ අවස්ථාව සිතේ නොමැකී පැවතුනත් එයද අනිත්‍ය බව සිතාගත් වෙමි. ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතමි. භාවනා කරන එක හොඳයි. එහෙම යනකොට ඔයගේ පේන හැම එකක්ම විස්තර විග්‍රහ කරගෙන ගියොත් නම් ඉවරයක් කරන්න බෑ. ඒ නිසා බලන්න මේ පිනිච්ච දේ, මේ දැනෙන දේ ප්‍රත්‍යක්ෂයක්ද, හීනයක්ද, මනෝ විකාරයක්ද ප්‍රත්‍යක්ෂයක් නම් හොඳට බලන්න මේක එක විදිහට තියෙන්නේ නැහැ. ඒ නිසා මේ දේ වෙනස් වෙන්නේ නැත්තේ මේක අල්ලන්න ගියොත් මේක මොකද්ද කියලා විග්‍රහ කරන්න ගියොත් ඒ වෙනස් වෙන වැඩේ නතර වෙලා ඕක ඇත්තටම එතකොට අරමුණේ නෙවෙයි හිත තියෙන්නේ කල්පනාවක. ඒ නිසා මේකේ ලක්ෂිකුත් එකක් දේවල් පෙනේ. ඒ කිසිම දෙයක් ගන්න නතර වෙලා ගණන් කර කර ඉඳ ගියොත් හැතැම් 100ක් ගමනක් යන එක නෑ හැම හැතැම්ම කණුවක් අංගව නතරලා වැඳ වැඳ වන්දනා කර කර හිටියොත් කණුවට ඉතින් නතර කරන නතර කරන වෙලාවේ ගමන බාධා වෙනවා. ගමනේ යද්දි හැතැම්ම කණු පහුවෙන්න අරින්න පහුවෙන පහුවෙන හැතැම්ම කණුවට වැඳ වැඳ ඉන්න ඕන කමක් නැත්තේ නෑ. හැබැයි ආධුනිකයාගේ දුර්ලභම තියෙනවා. ආධුනිකයාට හරි බයයි, හරි සැකයි හැම දෙයකටම සීන පලාපල අහනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන්නේ භාවනා දියුණුව දන්නේ නැහැ. මතුවෙන හැම දියුණුවටම අරියාදු කරනවා. මතුවෙන හැම දියුණුවකටම අභියෝග කරනවා. එතකොට අර වර්ධනේ බාල වෙනවා. ඉතින් ඒ ගොඩාක් ඒ අත්තරදි රාශියක් කරලා තමයි සාමාන්‍ය ගැම්මකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අත්තරදි වලට තියෙන බය එහෙම තමයි හොයන්නේ මොකද මේ කයට සහ ජීවිතයට තියෙන ආසාව වැඩිකම. ඒ නිසා භාවනාවකට නම් වාඩි වෙන්නේ දැන් මේක නම් මේ නිින්දකදී වගේ වෙච්ච එකක් නේ. නැත්තම් රාත්‍රියේ ඉන්න වෙලාවක භාවනාවට වාඩි වෙනකොට මේ කයයි ජීවිතයයි දෙක බුදුහාමරණ පූජා කරලා වාඩි වෙනවා. එතකොට මේ පේන දේන දේවල් තියෙද්දී තමයි තියෙන්නේ ඉස්සරහින් තියාගත්ත අරමුණ නැත්තම් මූල කර්මස්ථානේ සුද්ධ කර කර සිවුම් කර කර යනවා මිස ඒ පේන දේවල් වල විස්තර බලන්න ගියොත් අනිවාර්යයෙන්ම හැතැම්ම කණුවක් ගානේ නතර වෙලා ඒ හැතැම්ම කණුවට වැඳ වැඳ ඉන්න ගමිකෙක් බවටපත් වෙනවා ඒ නතර කරන හැම වෙලාවෙම ගමන බාධායි කියලා මතක තියාගන්න. ගර්තර ස්වාමින් වහන්සේ කායනුපස්සනා භාවනාව වඩන ආකාරයත් චිත්තානුපස්සනා භාවනා වඩන ආකාරයත් කරුණා පෙරදරිව පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කායනුපස්සනා තමයි මූලික උපදේශ පන්තියේ තියෙන්නේ. ඒක අහන්න ලැබුණ නැද්ද? අහනකොට ප්‍රශ්නයක් මොනවාර තියෙනවද කියන එක මතු කරලා දුන්නොත් මට පුළුවන් ඒක පිළිබඳව විස්තරයක් එහෙම නැත්නම් ඊට වඩා තව ටිකක් විස්තර කරන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරපු එකනා මූලික උපදේශ පන්තිය ලැබිච්ච කෙනෙක්ද නැද්ද කියලා මම කැමතියි දැනගන්න. එහෙම නැත්නම් ලැබිලා නම් මතක තියන්න ඒක තමයි භාවනා උපදේශ. කායනුපස්සනාව තමයි විතර කරන්නේ. ලැබිලා නැත්තම් ඒක අහන්න. ලැබිලා මොනවාද සැකයක්ෝ දැනගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා කරුණාකරලා අත උස්සන්න. අපි අවස්ථාව දෙමු මේ අපහැදිලි තැන මොකද්ද කියලා තේරුම් ගන්න. බියනෝ ඊගා ප්‍රශ්නට මොකද ඒකට කවුරක්වත් අත උස්සන්නේ නැති නිසා. ගරු ස්වාමින් වහන්සේ හිත සමාධිගත වූ පසු විදර්ශනාවට යන පිළිවෙල පහදා දෙන්න. ගොඩක් පිං. ඒ සමාධියට ගියා කියලා Tamanට දැනෙන නැත්නම් වටහාගත්ත කාරණා ටිකක් කියන්න පුළුවන් නම් මටත් එකඟ වෙන්න පුළුවන් එකට කියලා. එහෙම නැත්නම් මොකද්ද කියලා දන්නේ මෙතන සමාධි කියන්නේ. ඒ නිසා මේ කතා කරන එකනාගේ ප්‍රතිචාරය මම අගය කරනවා සභාවට. කැමැතිද ඒකේ නා Taman මේ මගේ හිත සමාධිගත උනායි කියලා Taman දැනගන්නේ වටහා ගන්නේ මොන නිමිත්තකින්ද මොන අංග ලක්ෂණයන්ගෙන්ද මොන අත්දැකීමෙන්ද කියලා සභාගත කරනවා නම් ඒක සාකච්ඡාවට හොඳ කොනක් වෙයි කියලා මම හිතනවා. මේ ඉදිරිපත් වෙන කෙනෙක් නැත්නම් අමාරුයි සාකච්ඡාවක් ඉදිරියට ගෙනියන්න. මේ පස්සේ හරි කමන්නේ ඉදිරිපත් වෙනවා නම් අත උසන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ අනුශය කෙලෙස් වල ස්වභාවය කෙබඳුදයි පැහැදිලි කර දෙනෙමින් මේන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය ඒ කෙනාට මට කියන්න තියෙන්නේ මේ පරිඋත් ทาน කෙලෙස් විචිකම කෙලෙස් පිළිබඳ අවබෝධයක් දුන්නොත් ඒ හරහනම් කියත හැකි අනුශය කෙලෙස් ඒක මුලින් පටන් අරගන්න එකක් නෙවෙයි. ඒ නිසා මේ අහන කෙනා දන්නවා නම් ඊට කලින් ගොරෝසුට තියෙන කෙලෙස් පිළිබඳව එහෙම නැත්නම් ඒවා අවබෝධය කරලා තියෙන හැටි ඒ හරහණයි යන්න පුළුවන්. එහෙම නැත්නම් අර අඩියෙම තියෙන එකක් අලුතෙන් ආපු කෙනෙකුට විස්තර කරන්න යන එක අමාරුයි. ඒ නිසා මේ ප්‍රශ්න කෙනෙක් නා විස්තර කරන්න කැමති නම් Tamange දන්න මට්ටමේ මීට කලින් තියෙන කෙලස් භූමි දෙක ඒක මට උදව් කරගන්න පුළුවන්. ඒ වචන ටිකයි ඉදිරිපත් කරන ක්‍රමයේ අනුව අනුසය භූමිය විස්තර කරන්න මට එකක් කියතයි ඕක නොදැනගත්තයි කියලා භාවනාවට කිසිම බාධාවක් නැහැ. ඒක නම් මට කියතයි කාගෙත් දැන ගැනීම සඳහා මේ අනුසය කෙලස් පිළිබඳව දැනීම මොනම විදිහින්වත් ඕනේ නැහැ භාවනාවට. නමුත් අර කලින් තියෙන කෙලෙස් අවබෝධ කරපු කෙනෙකුට නම් එයාට පුද්ගලික අවශ්‍යතාවන් දැනගන්න ඒ හරහා කියන්න පුළුවන් මෙන්න මෙව තමයි මෙතන අනුසය වෙලා තියෙන්නේ කියලා. එහෙම මුල් ටික ඉදිරිපත් කරන්නේ නැතුව මම විතරක්ම කතා කරවන්න බලාපොරොත්තු වෙනවා මම දිගටම මේ විදිහට දල්දඬු වෙන බවට වගේ බලාගන්න. ගෞණීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී පළවෙනි ධ්‍යානයේ සිට හතරවෙනි ධ්‍යානය දක්වා සතිය වැඩින ආකාරය පැහැදිලි කර දෙන්න. ඒත් පළවෙනි ධ්‍යානයේ ලබන හැටි කිව්වනම් මම ඊට ටික කියලා දෙන්න. ඒ කියන්නේ හරේ තේනක පඬිතුමයි මහවතත් පඬිතුමයි මේ රජුරුවන්ගේ සභාවේ ඉන්නකොට මේ ඒ රජුරුව ඥානවන්තෙක් ඒ රජුරුව මේ මහවසත් පඬිතුමාට පණිඩයක් කරලා තියෙනවා මගේ වැලියොන්චිල්ලාව කැඩුනා. වැලිලණුවක් අඹර ලැබන්නේ කිය. නැත්තම් රාජදඬුවම් දෙනවා කිය. ඉතින් රාජ්‍ය පණිතුමා කළු කැඩිච්ච ඔන්චිල්ලාවේ කෑල්ලේ වණ්ඩ. එතකොට මම ඒ අනුව ඉතුරු කෑල්ල හදලා දෙන්නම් කිය. එච්චර. නැත්තම් කොහෙන් වැලිලණුව අඹරන්නේ? මේ අහන උඟා ප්‍රශ්න මට පේන්නේ වැලිලණුව. මම සාමාන්‍ය ලණු කන කෙනෙක් නෙවෙයි. අල්ලන්නවා. මට ඕනේ භාවනා කරන කට්ටියත් එක්ක කතා කරන්න මේ අර මේ දුවන ප්‍රශ්න කතා කරන්න යන්න මේවා ප්‍රශ්න වැරදි ප්‍රශ්න නෙවෙයි හැබැයි Taman මේ තාග්ගියේ ටික ඉදක විස්තර කරන්න කැමති නැත්නම් මම කොහොමද මේ ඉදිරියක් ගැන කතා කරන්නේ නිසා මේ ප්‍රශ්න වල තියෙනවා මූලධර්මයේ පදනම පොඩ්ඩයි තියෙන්නේ කොහොඳටම පැහැදිලි නමුත් ඒ ටික ඉදිරිපත් කරන්නේ නැතුව අනිකානේ මේ ප්‍රශ්නයක් ලියන හැටිවත් දන්නේ නැහැ එහෙම දන්නේ නැති වෙනකොට මට උසාවියට කියලා දෙන්න උසාවියට නඩුවක් දාන හැටි නඩුව විසඳන හැටි නෙවෙයි. මෙහි මම ඕන්නම් කියන්න රජී මහත්තයා ගාව ඇති. කමටහන සුද්ධ කරනට වார்த்தාවක් ලියන හැටි. ඒක අපි ඕනම රිට්‍රීට් එකක ඉඳලා ඒ සංවිධායකලාවා පිළිසිත කියවනවා. කියෝලා කියනවා Tamanට කාරණාවක් දැනගන්න ඕන මෙන්න මේ විදිහට වார்த்தාව දෙන්න. ඒ කියන්නේ Tamanගේ අත්දැකීම ඉදිරිපත් කරලා වார்த்தාව දෙන්න. එතකොට නම් අනිවාර්යයෙන්ම අපි සාකච්ඡාවට ගන්නවා. අත්දැකීම ඉදිරිපත් කරන්නේ නැතුව අරක කොහොමද මේ කොහොමද කියනවනම් ඒක මේ වගේ සභාවකදී ප්‍රායෝගික පැත්ත කතා කරන සභාවකදී අපි ගන්නෑ. අදාළතාවය Tamanගේ අත්දැකීම මුසු කරන්නේ නැති ප්‍රශ්න සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්න වශයෙන් පැත්තකට කරනවා. ඒක නිසා රජී රජී මහත්තයාගෙන් ඉල්ල ගන්න ඊමේල් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඊමේල් වලින් ගෙන්න ගන්න කමටහන් වාර්තාවක් ඉදිරිපත් කරන හැටි මම මුරුමේ ගිහිල්ලා මාස 18ක් විතර මට වෙහෙස වෙන්න වුණා කියන්න දන්නේ නැති නිසා. ඉතින් ඒක මේ ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. මේ Tamanට ඕන දේ ඉල්ලන හැටි ඉගෙන ගන්න බෑ. ප්‍රශ්නයක් ලියන හැටි. එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක්වත් උසාවියට ගන්නෑ. සාකච්ඡාවට ගන්නේ නැහැ. මොකද තමන්ගේ අත්දැකීම් ලියන්න නැති නිසා. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සක්මන් කිරීමත් ඉරියාපත භාවනාවේදී සක්මන් කිරීමත් පාදා දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. දෙකම එකයි. ඉරියාපත සක්මන කියන්නේ ඒක ඉරියාපතයක්. ඉරියාපත භාවනාව කියලා කියන්නේ ඉරියව්වෙන් ඉරියවට මාරු වෙනකොට ඒ බව දැනගන්න. සක්මන් කරනකොට ඉඳගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ නිදාගෙන නෙවෙයි ඉන්නේ කියලා දන්නවනම් සක්මන් භාවනා කියන්නේ ඒක තමයි. ඒ තමයි ඉරියාපත භාවනා කියන්නේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට දැනගන්න දැන් අපි ඉඳගෙන ඉන්නේ සක්මන් කරනවා නෙවෙයි. කොහොමද දන්නේ? හිටගෙන නෙවෙයි. කොහොමද දන්නේ? නිදාගෙන නෙවෙයි. කොහොමද දන්නේ? ඊට පස්සේ අපි සක්මන්ට ගියාට කියන්නේ දැන් ඉඳගෙන නෙවෙයි. කොහොමද දන්නේ? දැන් හිටගෙන ඉන්නවා කියන්නේ මම සක්මනේ නෙවෙයි ඉඳගෙනත් නෙවෙයි දැනගන්නේ කොහොමද? අන්නේ දැනීම තමයි මම මේ ඉල්ලන්නේ. ඒ සඳහා සක්මන් භාවනා කියලා සක්මන් භාවනා කරුවත් කමක් නැහැ. ඉරියාපත භාවනා කියලා සක්මන් කරුවත් කමක් නැහැ. ඒ දෙකෙන් කොයි එකකින් හරි ලැබිච්ච ලේස මාත්‍රක හරි අත්දැකීම් ඉදිරිපත් කරන්න ඉදිරිපත් කෙරුවොත් අපිට ඒක ඉදිරිපත් කරන අත්දැකීම් හරහා සභාවටත් හේතු ගන්නත් ලේසි ප්‍රශ්න අහන කෙනාටත් හේතු ගන්නත් ලේසි ඒ අත්දැකීම් නැතිකම මෙතෙක් කියපු හැම ප්‍රශ්නයකම තියෙන ප්‍රධානම අඩුපාඩුව දුර්ලභයි අවසරයි ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් ප්‍රශ්නයක් අතීශිලක් එන්නේ නෑ සක්මන් භාවනාවේදී තොසනවා යවනවා තබනවා කියලා කියන ගොඩාක් විස්තරයක් සක්මන් භාවනාවේ ප්‍රධානම දේ දැනගන්න මම ඉඳගෙන බව දන්නවද මොකෙන්ද දන්නේ එච්චරයි සක්මන් කියලා කියන්නේ මන්ට පුළුවන් ද ප්‍රශ්නයක් අහන්න සක්මන් භාවනා කරලා තියෙනවා එතකොට සක්මන් කරනකොට මම ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා Tamanට සාහතිකද විස්තරද කොහොමද විස්තර කොහොමද ඒක කියන්නේ කොහොමද ඒව අත්දකින්නේ මම දැන් ඉඳගෙන නෙවෙයි ඔකිය නේ ඒ තේරෙන වචනේ සක්මන් කරපො නැති කෙනෙකුට කියන්නේ කොහොමද තේරෙන්නේ මෙන්න මේ ලකුණෙන් කියලා මේ නිමිත්තෙන් කියලා මේ නිදර්ශනයෙන් මේ රූපකයෙන් කියලා ඉඳගෙන ඉන්නකොට මට වැටෙන්නේ මෙහෙමයි ඉඳගෙන දැන් නෑ මං දැන් සක්මන් කරන සක්මන් කරනකොට වැටුනේ මෙහෙමයි කියලා කොහොමද කියන්නේ? හරි ඒ ඒ චලනේ ඒ මූවමන්ට් එක තමන්ගේ කයේ කොතනින්ද වැඩියෙන්ම අත්දකින්නේ. ඇවිදිනකොට වැඩියෙන්ම තමන්ගේ චලනය තමන්ට දැනෙන්නේ කොතනද? ඉඳගෙන ඉන්නකොට තමන්ට දැනෙන්නේ වැඩියෙන්ම කොතනද? මේ දෙක සමානද වෙනස්ද? නෑ මං කියන්නේ අත්දකපු දේ මං අහන්න. ඔව් ඒකට සක්මන් කරනකොට කකුල් දෙකේ වැටෙනවා. එතකොට කකුල් දෙකේ වැටෙන එක ඔසවනකොට වැටෙන එකයි යවනකොට වැටෙන එකයි තබනකොට වැටෙන එකයි වෙනස්ද එකමද? ඒ වෙනස්කම කොහොමද කරපු නැති කෙනෙකුට කියන්නේ? කරපු නැති කෙනෙකුට හේතු ගන්නන්නේ කොහොමද? සක්මන් කළා නැති අතුළු මුස්ලිම් මිනිසෙක් ඉන්නවා, කතෝලික මිනිසෙක් ඉන්නවා. එයාට කියනවා මම සක්මන් භාවනා කරනකොට මට වැඩියෙන්ම දැනෙන්නේ කකුලට. ඒ කකුලේ විස්තර වශයෙන් ඔසවනකොට දැනෙන්නේ මෙහෙමයි. යවනකොට දැනෙන්නේ මෙහෙමයි. තබනකොට දැනෙන්නේ මෙහෙමයි කියලා ඒ දැනු සම්භාර තුන වෙන් කරලා කියන්නේ කොහොමද? අන්නේ ඔන්නෝ ටික විස්තර ටික තමයි අවශ්‍ය කරන්නේ. මම පය ඔසවනකොට මට මෙන්න මෙහෙමයි දැනෙන්නේ. යවනකොට දැනෙන්නේ මෙහෙමයි. තබනකොට දැනෙන්නේ මෙහෙමයි කියලා විස්තර දන්නවනම් ඒ විස්තර ටික තමයි අත්‍යවශ්‍යම දේ කමටහන් සුද්ධ කරනවා. ඒකෙන් තමයි යාගේ චරිතය කියන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අල්ලගෙන තියනවාද කමටහන මූලික උපදෙස් කියලා. ඒ ටික ඇතුල් කෙරුවේ නැත්නම් අපි කතා කරන දේ sannivedane වෙන්නේ නැහැ. හැබැයි ඒකට ඉස්සෙල්ලා දැන් අපි යවනකොට ඔසවනකොට යවනකොට තමයි කියන්නේ ඉස්සෙල්ලා මම ඉඳගෙන ඉන්නකොට මට පස්ස පැත්තට නෙදන්නේ ඉඳගෙන ඉන්න එක. ඇවිදිනකොට පතුලට නෙදන්නේ මේ දෙක කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනවා නෙවෙයි කියලා මම දැනගන්නේ කොහොමද මේ හැප්පෙන තැන් වෙනස්නේ. අන්න ඒ ටික කියන එක තමයි මම මේ උනන්දු කරවන්නේ. කමටහන් සුද්ධ කරනවා කියලා ওই ටිකයි කරන්නේ. එතකොට අපි හිටගෙන ඉන්නකොට චලනයක් නැහැ. ඒසට පතුල් දෙකට ඒ දැනෙන දේ ඒ දේ නොකරපු කෙනෙකුට විස්තර කරලා කියන්න පුළුවන් නම් පටන් ගන්න තියෙනවා එනවා හොඳ මුල් බැස් වගේනමක් වෙලා තියෙනවා. ඒ අනුව විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලාවෙදීම වාර්තාවක් ඉල්ලනකොට අදහසක් ඉල්ලනකොට කමටහන සුද්ධ කිරීමක් කරනකොට Taman දැන් අත්විඳලා තියෙන ටික අත්දකලා තියෙන ටික හොඳට නිර්වල ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත්. හොඳයි. ත්‍රිවන් සරණ. ස්වාමින් වහන්සේ බුදුගුණ භාවනාව අසීරුනම් වෙනත් භාවනාවක් කළාට වරදක් නැතිද? මෛත්‍රී භාවනම් ඊතා සුදුසු බව පෙනේ. ඒ කලට කලාට වරදක් නැද්දයි ගෞරව හිමිපාණන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. මම අහනවා අපේ මෙහෙන් දීපු උපදේශ පන්ති කරලා තියෙනවද ඒක කරනකොට දුර්ල අමාරුද කියලා මෙහෙ දීලා තියෙන ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න සක්මන් කරනකොට සක්මන් කරන බව දැනගන්න වෙන වැඩක් කරනකොට ඒ වැඩ කරන බව දැනගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න අතරේ මේ හුස්ම ගන්නවා මේ හෙලනවා කියවනම් උගාක් දිනුනොයි මේ ප්‍රශ්න දෙකටම කිසිම ඉඟියක් අපි අද දවස් ඇතුළත කොතරක්වත් දීලා නැහැ බුදුගුණ භාවනාවක් ගැන අපි ඉඟි කරලවත් නැහැ. සක්මන් තම මෛත්‍රී භාවනා ඉඟි කරලවත් නැහැ. ඉතින් ඒව ගැන සාකච්ඡා කරනවා කියන්නේ මේ විරුද්ධ වැඩක්වත් නරක වැඩක්වත් නෙමෙයි. මේ සබාව නොම ගැවීම. මොකද සබාව පටන් ගන්න ඉතලා අපි උපදේශ පන්තියක් දුන්නා. ඒ උපදේශ පන්තිය මේ මොකක්වත් නැහැ. එහෙම මේ මෛත්‍රී භාවනාව බුද්ධානුසති භාවනාව උපදෙස් දෙන තැනකට ගිහලා මේක ඇහුවට කමක් නැහැ. ඒක නරක නිසා නෙවෙයි මම කියන්නේ අපිට නෙවෙයි තේමාවක අපි යන්නේ. අන්නේ තේමාවට අදාළ විතරයි අපි සාකච්ඡා කරන්නේ. අනිත්‍යව සාකච්ඡා කරන තරක් නෙවෙයි කරලා ඉවරයක් කරන්න බෑ. විශාල සෙනඟක් නේ ඉන්නේ. ඒ නිසා මං දැනගන්න කැමති උදේ දීපු උපදේශ ටික ක්‍රියාවත් කරලා දැනිච්ච දේ, වැටහිච්ච දේ, වටහා ගන්න බැරි දේ ඒක නම් සභාවට අදාළයි. සාකච්ඡාවට අදාළයි. ස්වාමීන් වහන්සේ ආලෝක කසිනිය වඩන අයුරු විස්තර කරන්න. එය නීවරණ යටපත් කර ගැනීමට උපකාරී කරගන්නා ආකාරය පහදා දෙන්න. ඒකත් අපි මතක් කරමු මාතෘකාවක් නෙවෙයි. ඒ කියන්නේ මේ චීන කඩේකට කියලා අහනවා ජපන් කෑම ටිකක් හරි ගන්න බැරිද කියලා. ඉන්නේ නැහැ. සයිවර් කෑමක් නැහැ. මේ චීන කඩේට යන්න ඉස්සලා පොට් එක බලන්න. එතෙන්ට ගිහිල්ලා ජප රාජෝ කටේට පොඩ්ඩක් ඕන තියාගෙන තිබුණා මට ජපන් කෑම පොඩ්ඩක් දෙන්න කෝකේ. අඬලා වැඩක් නැහැ. මො කොහෙන් දෙන්නද? දැන් ඉස්සන් වනට අවිලිවල සමහර පොත් කියවන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මං කියන පොත් කියවන දැන කියලා කියවන ප්‍රශ්නයක් නැහැ. ඒක අබුද්ධ ධර්මල මෙහි කරන්නේ නැහැ. දැන් මයි ළඟට ඇවිල්ලා බබෙක් කිරිල්ලුවට දෙන්න පුළුවන්ද වань? යාගෙන ওই තනයක් තියෙන්නේ දෙන්නකෝ කියලා. ඉතින් මේක තිබුණාට මේ තනේ කිරියෙන්නේ නැහැ. ඒක කිරි තියෙන තනයකට කියලා ඉන්නේ. ඒ එතකොට තේරෙනවා. ඔය එතකොට තේරෙනවා. නිසා කරුණාකර බලන්න බුද්ධානුසුති උගන්න තැනට ගිහලා ওই ප්‍රශ්නේ අහන්න. කයි ආලෝක ගසින්න කරන තැනට ගිහලා කරන්න. ඒ නරක වැඩ නෙවෙයි. භාවනා වෙන අපේ සාසනයේ වැඩ. මෛත්‍රී භාවනා කරන තැනට ගිහිල්ලා අහන්න. මෙතන අපි උදේ පාන්දර මං ඉඳගත්ක මං කිව්වා අපි තත්කාර තුනක් කරලා තියෙනවා. කමටහම් පිළිබඳව ඉස්සරහ දීලා තියෙනවා. භාවනා වැඩමුළු පිළිබඳ උපදේශයක් දීලා තියෙනවා සීලයක් දීලා. ඔය තුනට සම්බන්ධව කතා කරා. ඔය තුනෙන් පිට යන්නේම නරක නිසා නෙවෙයි. අපි පිරිසක් එක්ක සාකච්ඡා කරනකොට අපි අපේ සීමාව දැනගෙන ගියේ නැත්නම් සාකච්ඡාව නන්නත්තාරයි. ඒ නිසා මෙතෙක් කරපු හුඟකක තියෙන්නේ යාර මූලික සාකච්ඡාවට සම්බන්ධ වෙලා නැති පුහුදුන් ගතිය. ඒ වුණාට ඒක මම සබාව නොමගවන්න මම වග කියන්න බෑ. මම කරන්න හදන්නේ පුළුවන් තරම් ගෙනල්ලා අර ට්‍රැක් එකට දාගන්න ඕන. දීලා තියෙන උපදෙස් ඇහුණද ක්‍රියාවත් කළාද මේ නීති පද්ධතිය හොඳද විවස්ථාවක් කරගෙන යන්න හොඳද මේ සීලේ හොඳද හොඳ නැත්නම් කතා කරන්න. එයින් පිට දේවල් ගත්තොත් එතකොට අපි ගාල කඩාගෙන ගියා වගේ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව විදර්ශනා කර සම්මා දිට්ඨියට වැටෙන්නේ කෙසේදයි කරුණාවෙන් තෝරා දෙන්න. ඒත් අදාළ නෑ මෛත්‍රී භාවනාව විදර්ශනා කරන්නත් බෑ. ඒක සමත ක්‍රමයක්. අපේ මූලික පන්තියට උපදීව උපදේශ වලට ඒක ගැලපෙන්නේ නැහැ. අවසර ස්වාමින් වහන්සේ කර්ණීය මෙත්ත සූත්‍රයට අනුව භාවනා කිරීමේදී එම සූත්‍රයේ අඩංගු නිවනට අදාළ ගුණාංග මෙනෙහි කිරීමත් මෛත්‍රී භාවනාවක් වශයෙන් ගත හැකි නිසා එසේ එම ගුණාංග මෙනෙහි කිරීම සුදුසු වන්නේ යයි සිතමි. නිතර එසේ මෙනෙහි කිරීමෙන් තම සිතද පිරිසිදු භාවයට පත්වීම නිසා සිත වැඩිමක් නේද? මේ කරුණාකර පැහැදිලි කර දෙනෙමින් ඉල්වමි. කර්ණ කර්ණීය මිත්‍ර සූත්‍රය වචනේ වැරදිච්ච නිසායි මෙත්ත සූත්‍රය කියලා බලන එක තියෙන්නේ කරණීයන් අත්ත කුසලේන කරණීයන් අත්ත කුසලේන යන්තන් තන්තම් පදන්. එතකොට බිඳුව සහ අයන්න එකතු වෙනකොට මකාරාන්තයක් ගොඩ නැගෙනවා ඒක මේ පාලි ව්‍යාකරණයක්. ඒ නිසා කරණීය මත්ත කුසලේන ඊට පස්සේ ඒක මෙත්ත සූත්‍රය වෙලා තියෙනවා. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රය කියලා කිව්වට කරණීය අත්ත කුසල කියන වචනය තියෙන අත්ත කුසලයි මේක කතා කරන්නේ. අත්ත් කුසලයේ වැඩිම සඳහා කාරණා 14ක් ඔය කතා කරලා තියෙනවා. ඒක මෛත්‍රියෙත් තියෙනවා ඒකේ. නමුත් මෛත්‍රී භාවනාව හෝ භාවනාව පටන් ගන්න කර්ණීයමිත සූත්‍රය මුල් කරගෙන කෙරෙන්නේ වෙන භාවනාවකින් භාවනා වඩාගත් කෙනාට කර්ණීයමිත සූත්‍රය පිටුවහලක් කරගන්න පුළුවන්. භාවනා ආරම්භ කරන තැන තමයි අපි සතිපට්ඨාන සූත්‍රේ එහෙම නැත්නම් ඔය අනිකු සමසතලිස් කර්මස්ථාන ඒකේ මට්ටමට ගියාට පස්සේ કોઈ සූත්‍රයක් උදව් වෙනවා. මේ පටන් ගන්න කෙනෙකුට මේක පටලවිලි සහගත වෙන්න ඉඩ තියෙනවා. මොකද කර්ණීය මෙත්ත සූත්‍රය කියන එක මෙත්ත සූත්‍රය නෙවෙයි අත්ත කුසලයේ අත්ත කුසලයේ ඇතුළට මෙත්ත මෛත්‍රී වැටෙනවා. යන්නේ ඒ ටික පැහැදිලි කරගන්න පටන් ගන්න කෙනෙකුට හා කියන්න බෑ. උදව් තියෙනවා නම් කරගෙන යන්න. ඒකට හේතුව ඊට ඉස්සෙල් මොකක් හරි භාවනා කරලා තියෙන දැනුමක් නිසායි මේක පරෝධනත් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමනම් ගියාට කමක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෛත්‍රී භාවනාව කරන විට තමන්ට මෛත්‍රී කර පසුව අනුන්ට මෛත්‍රී කර සියලු සත්වෝ තරහ නැත්තෝ වෙත්වා මෙනෙහි කර මෙනෙහි කරන විට සියලු සත්වයන්ගේ තරහ නැති වේද තමන්ට මෛත්‍රී කර සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතුයද තමන්ට මෛත්‍රී නොකර සියලු සත්වයන්ට මෛත්‍රී කළ යුතු බව මතයක් පවතී මේ බුද්ධ දේශනාව බව කියයි ඒ සත්‍යයක්ද මම කියනවා මේ ප්‍රශ්නට මේ අහන ප්‍රශ්නට වෙනක් විදියක උත්තරයක් යම් විදියකට පරියන්කට ගිහිල්ලා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සුඛයක් දැනෙන්නේ නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව සැපසලස ගන්න බැරි නම් ඒ කෙනාට මෛත්‍රියක් නැහැ. මෛත්‍රිය තමයි Taman ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක යාළු වෙන්න පුළුවන් නම් ආද වෙන්න පුළුවන් නම් ඉතින් ඒක කරන්න පුළුවන් නම් ඔය ඕනම දෙකට සුදුසුයි. මූල ධර්ම නෙමෙයි ඒකට ක්‍රියාශක්තියක් තියෙන. ලස්සනට වාඩි වෙලා වාඩිලා ඉන්න බවට ඒක පිළිබඳව සන්තෝෂ වෙනවා. ඒක පිළිබඳව තමයි මේ පහසුව දකින. එතකොට අපිට පුළුවන් මේ පහසු වෙනකොට දෙන හැටි කතා කරන්න හෝ ඕන දෙයක්. ඒ නිසා මෛත්‍රී භාවනාවක් තමයි මේ පරියංගයට ගිහිල්ලා සමබරව වාඩි වෙලා සහැල්ලුවට ඉඳගෙන ඒක ගැන මේ ඒ සහැල්ලුව ගැන පහසුව ගැන බලන එක. ඒ නිසා මේ අපි දීලා තියෙන උපදේශ පන්ති අනිවාර්යයෙන් මේක යෙදෙනවා. හැබැයි මෛත්‍රී භාවනාවක් වශයෙන් නෙවෙයි දෙටි. ප්‍රශ්නේ අහපු නිසා මම මේ කියන්නේ. එහෙම නැතුව මේ උපදේශ පන්ති මෛත්‍රී භාවනාව ගැන කතා කරලා නැහැ. මේ දේ කරන්න යම් ප්‍රමාණයක අත්දැකීම් තියෙනවා. ඉතින් අනිත් ඔය එක එක මත තියෙනවා මාත් අහලා තියෙනවා. ඒ අහලා තිබුණාට අපිට ඒක පිළිබඳ විනිශ්චය කරන්න සර්වඥතා ඥානයක් නැහැ. ඒක ඉතින් මතු බුදු වෙන මෛත්‍රී බුදු ආමරගෙන් අහන්න ඕනේ. එතකොට නම් බුදුහාමරණ හරියටම කියලා දෙන්න පුළුවන් මේක මෙහෙමයි කියලා. අපිට නෑ. අපි ළඟ තියෙන්නේ පොඩි සීමිත අත්දැකීමක්. ඒ නිසා හොඳට Tamanට මෛත්‍රී කිරීමක් කියලා හිතනද වාඩි වෙලා වාඩි වෙලා ඉන්න පහසුවට ඉරියව්වේ පහසුවට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම් ඒක මෛත්‍රියක්. ඒක දිගේ නම් ওই ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ගෞණීය ස්වාමින් වහන්සේ බුද්ධ වහන්සේ අසෝ සමාවෙන්න බුදු පියාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරීම පිළිබඳව කෙටි විස්තරයක් කරන්න. සත්සතිය තුලම බුදුන්වහන්සේ න්‍යාහාරව විසූසේක්ද එම කාල සීමාව තුල Taman අවබෝධ කරගත් ධර්මයේද විමර්ශනයට ලක් කළේ තෙරුවන් සරණයි. මේවා අපේ භවනා භාවනා වැඩමුළුවකට අදාළ ප්‍රශ්න නෙවෙයි ප්‍රශ්න නම් හොඳයි. මේ දහම් පාදලකට ගිහිල්ලා ලිවන කොහොමද? මෙතන එහෙම ගන්නෙ නෙවෙයි. මෙතෙන් තියෙන උදේ දීපු භාවනා උපදේශ ටිකට ගැළපෙන ටික කෙරුවනම් ඒ ටිකට අදාළ දේ කතා කරනවා මිසක් මම ඉස්කෝලේ යන කාලෙත් අපිට බුද්ධ ආගම උගන්වන සර්ට එක තරහ වෙලා මම කිව්වා සර් කිව්වට හත් අවුරුදු හත් මා දවස් සති හතම ඉඳලා නෑ බොරුවක් කියලා තියෙන කිය. ඊට පස්සේ මේ ඒ සර් මයිත් එක තරහ වුණා. ඉතින් අපි විද්‍යාපන්ති වලනේ ඉන්නේ. ඒකට කිව්වා සත්‍යත්‍ය ගත කරලා තියෙනක බොරු. එහෙම එකක් නැහැ කියලා ඉතින් සර් කිව්වා ඔයාට කවදාකවත් බුද්ධාම ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ඕම මේ මේ මේ අසත්පුරුෂ කතා කතා කරනවා කියන්නේ. ඉතින් වගේ ඕන දෙයකට ඕන දෙයක් හිතයි කිසිම හේතුවක් කිසිම ආකාරයකට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. මේ ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි කරුණ වලට සම්පප්පලාප කියලා කියනවා. තමන්ට අත්දකින්න පුළුවන් නම් වග වෙන්න පුළුවන් නම් ඒකට කියන්නේ චර්යා අපදානින සම්පායති. තමන්ගේ චර්යාවෙන් සම්පාදනය කළ දෙන්න පුළුවන් දෙන සම්පප්පලාප නෙවෙයි ප්‍රත්‍යක්ෂයි. ඉන් අපිට තියෙන සේරම අපිට භාවනාවට අදාළ වෙන්නේත් නැහැ. ඒවා අපිට සපේලා කියන්න බෑ. බුරු කියන්නත් බෑ අපිට ඇත්ත කියන්න බෑ. ඒ වගේ දේවල් ਸਰුවච්ච ප්‍රශ්න මිසක් අපේ ප්‍රශ්න නෙවෙයි අපිට අදාළ නැහැ. මේ එකක්වත් ඉඳගෙන ඉන්නකොට ආනාපානෙට හෝ සක්මන්ට අදාළ ප්‍රශ්නයක් නොවෙන නිසා මම කියනවා ඒක අපි මේ සභාවේදී සාකච්ඡාවට ගන්න නැහැ. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නේ දායකාවකගෙන් ගරු ස්වාමින් වහන්සේ අප අතරින් කෙනෙක් විය වූ පසු ගන්ධබ්බ අවස්ථාව කියන්නේ කුමන අවස්ථාවක සිටනවාද යන්න කරුණාවෙන් එය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. අප අතරින් යමෙක් මිය ගිය මිය ගිය මිය ගියාට පස්සේ එය ගන්ධබ්බ අවදේ කියන්නේ මොකද්ද කියන එක අහනවා. මරණයට පස්සේ කියලා දෙන්න. දැන් අපි ඉන්න කට්ටියගේ වැඩක් ප්‍රාණය ප්‍රාණයාමේ ආනපාන කියන්නේ පණ තියෙන කෙනෙක්ගේ වැඩක්. ඕකේ පාඩම් පන්තියක් තියෙනවා. ඒක තියෙන්නේ මේ මේ අතෑරියාට පස්සේ. ඒකට වෙනම පාඩම්පන්තියක් තියෙනවා. අපි මෙතන කරන්නේ පුළුවන් තරම් සජීවී කරන්න හදනවා, පුළුවන් තරම් අප්‍රමාද කරන්න හදනවා, පුළුවන් තරම් සක්‍රීය කරන්න හදනවා. ඒකල සජීවීව දෙයි බලන්න. ඒකට ඕක නැත්තේ නෑ. ඕක පේනවා. හැබැයි මේකම දැනගන්න ඕන නම් මරණයෙන් මත්තේ තමයි කරන්න වෙන්නේ. ජීවත් වෙන අයගේ එකක් නෙවෙයි ඔය. ඒ නිසා ප්‍රශ්න ආපු සියල්ලටම ස්තුතියි. එක්කෙනෙක්වත් මූලික උපදේශ අහලා නැති බව හොඳටම පැහැදිලි. ඒක නම් හොඳටම ෂුවර්. ඒ කියන්නේ අපි මේ කාලේ වටිනාකම දන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවක් කියන්නේ මොකක්ද දන්නේත් නැහැ. එහෙනම් අපි යන්නේ මේ පොඩි පොඩි රේල් පාරවල යන කෝච්චියක් වගේ අපිට බස් පාරක යන්න බෑ. ඒක මගේ අදහසකුත් නෑ. ඒ නිසා මේ අහපු ප්‍රශ්නේ අහපු සීරු දෙනාට මම කියනවා CD එකක් අරගෙන ගිහිල්ලා කැමතිනම් හොඳයි කියලා හිතනවා මූලික උපදේශපන්ති අහන්න ඒ වගේම කමඨාන සුද්ධ කරන්න කමඨාන් වාර්තාවක් ලියන හැටි ඒක උසාවියේ පෙරක දෝරුවෙක් නඩු වාර්තාවක් ලියනවා වගේ වැඩක්. ඒක සෙල්ලමක් නෙවෙයි. මං කියන්නේ ඒක නැතු කියලා නිවන් දකින්න බෑ කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් අපි මේ හම්බ වෙච්ච වෙලාවේ මේ සමාජයක අපි කරන්න හදන්නේ වැදගත් දෙයක් ඉගෙන ගන්න ඕන නම් ප්‍රශ්නේ අහන හැටි දැනගන්න ඕන. මුල් උපදෙස් ලැබෙන්න ඕන. භවනා කරලා තියෙනවා. අනේ ඒ අර්ථේ ප්‍රශ්න අහන්න කාට හරි තියෙනවනම් මං ඉල්ලා හිටනවා අපිට තා ටිකක් වෙලා තියෙන නිසා අපේ අන්තර හැබැයි වැඩිපුරම අපිට පේන්න තියෙන ඔබ වහන්සේගේ වැඩසටහන් හැම එකටම සහභාගී වෙන පිරිසක්. හැම එකටම සහභාගී වෙන පිරිසක් තමයි මෙතන දකින්න තියෙන්නේ නම්. ඒකින්ද මූලික මූලික ප්‍රධාන කමඨාන උපදේශන අහලා නැහැ කියලා කියන්නත් බෑ අපිට. මම දැන කොහොමද මට දැනෙන නොගැලපෙන භාවයයි මම මේ කියන්නේ. එකම ප්‍රශ්නයක්වත් අපි අර සාකච්ඡා කරපේක ඇර එකම ප්‍රශ්නයක්වත් අත්දැකීමට සම්බන්ධව නෙවෙයි බෞද්ධ බුද්ධහග පිළිබඳව බෞද්ධ සාහිත්‍ය පිළිබඳ කතා ඒක පිළිබඳව නෙවෙයි අපි මේ වාඩි වෙලා ඉන්නේ අපි වාඩි වෙලා ඉන්නේ අපේ භාවනා අත්දැකීම් සම්බන්ධව ඉතින් ඒක නිසා ඒක නැති කරන ක්‍රමය තමයි නැවතත් මූලික උපදේශ අහන්න කමඨාන් සුද්ධ කරනකොට වාර්තාව ලියන හැටි දැනගන්න එතකොට නම් අපිට පුළුවන් මේ සාකච්ඡාව විශාල පිරිසක් ඉදිරිපිට අර්ථවත් කරන්න අපේ නැවත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා දැන් දීර්ඝ ප්‍රශ්නයක් කරුණු හතරකට විතර තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි කාරණේ පරයන්ක භාවනාවේදී මූලික උපදේශ අනුව හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා යයි මෙනෙහි කරමි. ආශ්වාසයේද මෙන්ම ප්‍රශ්වාසයේද උඩුතලයේ හුස්ම රැල්ල ගැටෙනවා දැනේ. සක්මනත් අවසානයේ පරයන්කේ වාඩි වීමේදී ඊතා ඉක්මනින්ම ඇතුල් වන හුස්ම ගොරෝසු භාවය නැති වී ඉක්මනින්ම සියුම් වනු දැනේ. ඉන් පසුව පිටවන හුස්මද ක්‍රමෙන් තුනි වී සැහැල්ලු වනු පෙනේ. දෙක එකවරම දැඩි ලෙස උගුර කසන්නට පටන් ගනී. කටට කෙල වැගිරෙයි. සොටු ගලයි. ඇසෙන් කඳුළු පනී. කැස්ස එයි. ටික වේලාවකින් නැති වී යයි. මුල් අවස්ථාවවලදී කලබල වුවද දැන් එයට සිදුවන්නට ඉඩ හැර මූල කර්මස්ථානය මෙනෙහි කිරීමට වීරිය ගත්ෙමි. තුන්වෙනි කොටස හුස්ම රැල්ලේ ඇතුළු වීම පිටවීම වලින් වෙනසක් නැත දැනීමක්ද නැත මම දැන් මෙතන කියා සීකර ක්ලාන්ත වී නැත සතිය නැති වී නැත මිය ගොස් නැති බවත් සීකර සිටන විට මෙනෙහි කිරීමට හුස්ම රැල්ල නොදැනේ මුළු ඇඟීම කීප වාරයක් කිලිපොලා යයි තරම් කරන්ට් එකක් වැදුනා ලෙස ගැස්සීයයි. හිස බර වෙයි. කලවර ගතියක්, පාළු ගතියක් දැනේ. වෙන කිසිම දැනීමක් නැත. පැයක් ගත වත් හුස්ම රැල්ල නොදැනුණු මෙනෙහි කිරීම නොනැවතුණු තැන සිට කිසිම අත්දැකීමක් නැත. නිින්ද ගියා වැනිය. පාරයන්කයකින් නැගී සිටියේ බොහෝ ප්‍රීතියෙන් භාවනාව සාර්ථක වූ අයයි සිතා. නමුත් වෙනත් අවස්ථාවකදී ইহත අවස්ථාවටපත් වූ නමුත් පිටුපසට ගැස්සී වැටෙන්නට ගොස් භාවනාව කැඩී ගිය ආකාරයක් වැටහුණි. දැඩිව හිසිර දෙන්නට පටන් ගත් අතර පරයන්කෙන් නැගිට සක්මන් කළ විට යථා තත්වයටපත් විය. ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීමේදී වෙනත් අයෙකුගේ මෙම අවස්ථාව නින්දයයි අසා මතකයක් තිබුණි. එෙහිදී ලැබෙන උපදෙස් අනුව මෙනෙහි කිරීම රකඩවා කිරීමට අවශ්‍යයෙන් දැනගෙන පසුදිනකදී මෙම අවස්ථාවට පත්වන්නට ආසන්න ලක්ෂණ පහළ වන විට ඊතා සියුම්ව හුස්ම රැල්ල පරීක්ෂා කර බැලීමේදී ඊතා සියුම් ලෙස හුස්ම රැල්ල තුලින් කලින් වැදුණු ස්ථානයේ දීප්තිමත් නටන කම්පණය වන චංචලය වන ඊතා කුඩා කොටස් රාශියක් හැටියක් එකට කැටියක් එකට දක්නට ලැබුණි. ටික වේලාවකින් එය නැති වී ගියද වෙනදා එන කලවර ගතිය බර ගතිය වෙනුවට ඊටමත් ප්‍රමෝදමත් කාන්තිමත් ගතියක් ආලෝකමත් ගතියක් අත්දැකෙමි. ශබ්ද ඇසුණා වුවත් එයට යොමු වීමක් නැත. රූප පෙනුණා වුවත් එයට යොමු වීමක් නැත. ඒවා වමේ තිබෙනු දැනේ. හිතට ගතට අලුත් ජීවයක් ලැබුණා වැනිය. දැන් හුස්ම නැවත දැනෙන්නට විය. එය මෙනෙහි කරන් මෙනෙහි කරමින් භාවනාවේ යෙදුණෙමි. සෑම අවස්ථාවකදීම උපදේශ වලට අනුව මූල කර්මස්ථානයේ ඇතුළීම පිටවීම ගැනම සතිය පිහිටුවගෙන ගැනීමට වග බලා ගතිමි. අනිකුත් දේවල් වලින් පෙනුණා මිසක් බලන්නට උත්සාහ නොකළෙමි. මෙසේ සිටින විට සියල්ල පරදා පරයන්කේ පොළොවට ස්පර්ශ වී තිබෙන කොටස් වල දැඩි වේදනාවක් දැනෙන්නටය. කීප අවස්ථාවකදීම පරාජය වුවත් එම වේදනාව මත සතිය පිහිටුවා ගැනීමට වේදනාව මෙනෙහි කිරීමටගත් උත්සාහය නිසාත් වේදනාව තරමක් හෝ සියුම් කර ගැනීමට හැකි විය. ඔබ වහන්සේගේ CD තැටිවල තිබෙන ධර්ම දේශනා සාකච්ඡා අසා ඒ අනුව එන එක අත්දැකීමක් අත්දැකීම් වලට මුහුණ දීමට හැකි විය. එම වේදනාව මුල මැද අග ලෙස මෙනෙහි කළ විට මුලට වඩා මැදදීද ඊට වඩා අගදීද වේදනාව තුනී වී නැති වී යයි. අවසන් අවස්ථාවේදී මුළු ශරීරයම තව නව පණක් ලද්දාක් මෙන් ප්‍රීතියක් දැනේ. උස්මරල මෙනෙහි කිරීම අත නොහැරම ඉදිරියටම කරගෙන යමි. අදාළ අත්දැකීම් ලබන විට ඔබ වහන්සේගේ උපදෙස් බුදුරාමුදුරුව වැඩිය වැඩියාමෙන් මතක් වීම මතක් මහත් වාග්යකි. භාවනාව අවසානයේ මේ බව සිටන දිශාවවද පින් අනුමෝද මේ අවස් භාවනාව අවසානයේ ඔබ වහන්සේ සිටන දිශාවට වැඳ පින් අනුමෝදන් කරමි. මේකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රකාශයක් තියෙන අත්දැකීම් දෙන දේවල්. මේකේ කමඨාන් සුද්ධ කරන මුවාවෙන් මේක ලියනවා නම් එක පරියන්කයක නැත්නම් මේ ලියන විස්තර වලින් හදාම හොඳම පරියන්කේ විස්තර ටික විතරක් ඉදිරිපත් කරපුවාම රචනයේ කෙටි වෙනවා. රචනයේ ලිඛි ඉල්ලේ පේන්න පටන් අර ගන්නවා. මේ ප්‍රශ්නයක් අහලා නැහැ. නමුත් ප්‍රශ්නයක් අහනවන් නම් මේ අත්දැකීම් ඉදිරියට ගොඩක් අත්දැකීම් තියෙන්න පුළුවන්. හොඳටම ඉඳගත්තු වෙලාවක නැත්නම් ඉඳගත්තු වෙලාවල හොඳම වෙලාවක විස්තර ටිකක් ලියලා මෙන්න මේම තියෙන එකට මොකද්ද මොකද්ද මේ ගැන කියවෙන්නේ කියලා නම් හරි ලේසි මේ අත්දැකීම් ඔක්කොම හොඳයි ඉදිරිපත් කිරීම හොඳ නෑ කියන්නේ ගුණාවක් නැතිකම තියෙනවා ප්‍රශ්නයක් නැති නිසා එච්චර ඒකේ අවුලක් නෑ ප්‍රශ්නයක් තියෙනවා නම් අමාරුයි උත්තර දෙන්න මේ මොකද්ද අහන්නේ කියලා ඒ නිසා ප්‍රශ්නයක් අහනට හරියට හොඳම පරියන්කයක විස්තර ටික ලියලා ඒකට අදාළව සාකච්ඡා කරන එක හරි ලේසි අහගෙන ඉන්නටත් ලේසි මටත් හරි ලේසි ලියන කෙනාටත් ලේසි. නැතන් මේ කොළ ටික ඔක්කොම එකම යෝගියෙක්ගෙන් දෙවන එක තියෙන්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පළවෙනි එක මූලික උපදේශ පන්තිය පිළිබඳ වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. සමායන මූලික උපදේශ පන්තියේ පිළිපැද වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කරමි. වම් පාය පොළොවට ස්පර්ශ වන ආකාරයත් දකුණු පාය පොළොවට ස්පර්ශ වන ආකාරයත් වෙන්වෙන් වශයෙන් දැනෙන්නේ තබන විට බර ගතිය හා ඔසවන විට සැහැල් වන ආකාරයටය. දෙක ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් බොහෝ වේලාවක් සක්මන් කරන විට පාදයේ දණහිස ළඟින් නැමී වලලු කරත් කරෙන් එසවි නැවත පාදයේ පොළවේ ගැටි පාදයේ එක රේඛාවක් ලෙස දැනේ. සමහර අවස්ථාවලදී දන හිස අසල හා වලලු කර ආසන්නයේ උකුල් ඇටය ගැලවී යන තරමට ලෙසින් දැඩි වේදනාවක්ද දැනේ. ඒ සක්මට පැයක් පමණ ගත වූ පසුය වේදනාවක් දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කිරීමේදී එම වේදනාව නැති වී නැවත මූල කර්මස්ථානයේ නගාගත හැකිය. ඇතම් අවස්ථාවලදී පරයන්කේදී මෙන් දැඩි කුසීත භාවයක් නිසා බරවන ගතියක් මුළු ශරීරෙට මුළු ශරීරෙම පණ නැති වෙන ආකාරයක් දැනේ. සමහර අවස්ථාවලදී ඇදවැටේ දෝසිතේ සතිය නැති වේලාවදයි පරීක්ෂා කර බැලීමට මෙනෙහි කරමින් පසුපසට සක්මන් කළ විට සතිය නැවත බලවත් වූ ආයයි හැඟේ. හතර ඇතම් අවස්ථාවලදී සක්මනේ මෙනෙහි කරමින් යෙදෙන අවස්ථාවල බල නොගැස් නොගැටුණු සිතවිලි හෝ වෙනත් අරමුණු පිටතින් සිට නැගී සිටින්නට අවස්ථාවක් ලැබෙන තෙක් බලා සිටින්නාක් මෙන් දැනේ. යම් හේකින් මෙනෙහි කිරීම නැවතුනහොත් ඒ අවස්ථාවල අන්න අරමුණකට යොමු වී ඇති බව සතියෙන් දැනගතිමි. නමුත් මෙම දැනීම තරමක් ප්‍රමාද වී පැමිණෙන ගතියක් ඇත. සතිමත් වූ සැනින් නැවත මූල කර්මස්ථානයේ බලවත් වේ. පස්වෙනි කාරණය ඔසවන සිත ඔසවනවා යවන සිත යවනවා තබන සිත තබනවා යයි මෙනෙහි කරමින් බොහෝ වේලාවක් සක්මන් කරන විට දැඩි ලෙස සිත එකඟතාවයක් දැනේ. ශරීරයට හොඳ සම්බරතාවයක් දැනේ. පයක් ඔසවාගෙන අනෙක් සමානන පයක් ඔසවාගෙන අනෙක් පාට සම්පූර්ණ බර පටවා තිබුණද පාදයට සැහැල්ලු ආකාරයක් දැනේ. හයවෙනි කාරණය ඔසවන සිත සැහැල්ලුයි තබන සිත බරයි. ලෙස මෙනෙහි කරමින් සක්මන් කරන විට ඔසවන පාදයේ ක්‍රමෙන් සැහැල්ලු භාවයටත් තබන විට ක්‍රමෙන් බර ගතිය විලුඹේ පාදයේ මැද කොටසත් මහපට ඇඟිල්ල වැලි මත ස්පර්ශ වෙමින් බරදරා සැහැල්ලු භාවයට පැමිණෙන ආකාරයත් දැනේ. සක්මන පටන් ගන්නා හැම විටම අලුතෙන්ම මුල සිටම පටන් ගන්නා ආකාරයට මම මෙතන දැන් යන අවස්ථාවෙන්ම පටන්ගෙන ක්‍රමෙන් වර්ධනය කරගෙන පවත්වාගෙන යමි. බොහෝ විට පරයන්කේ එපා වූ සෑම විටකම පාහේ සක්මනේ යෙදුනත් සක්මන එපා වීමක් නැත. වෙනස්වන පියවරෙන් පියවරට සතිය පිහිටුවා ගැනීමට දුෂ්කර වූත් තබන පළමු පියවර පමණක් ලෙස මිස දෙවන පියවරක් නැත. තබන සෑම පියවරකම පළමු පියවර ලෙසම ගැනේ. නිවසේ සදාගත් එලිමාන් සක්මනක් උදේ පාන්දර 4න් පසු හා රාත්‍රී කාලයේ වැඩි වශයෙන් සක්මන්ට යොදා ගතිමි. ඊගව කොටස තියෙනවා ගෞණ්‍ය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්කේ හුස්ම ඇතුළීම පිටවීම මෙනෙහි කරමින් ආරම්භ කළ අතර බොහෝ ගොරෝසු ලෙසට දැනුනි. බෝල කර්මස්ථානයේ තොර නොරැඳෙන ලෙසටම සිතුවිලි හා වෛරී ශරීරයේ වේදනාවලින් මගේ සතිය යටපත් වුවත් එසේ යටපත් වූ බව නොදැනීමේ සතිය ඉතිව තිබුණි. සක්මන් භාවනාවේදී බොහෝ කලබල ගතියක් තිබුණද දැඩි වීරෙන් එසවීම යැවීම තැබීම තුල සතිය පිහිටුවා ගතිමි. පරියන්කේදී ඊතා ඉක්මනින් හුස්ම රැල්ල නොදැනී ගොස් මෙනෙහි කිරීම මෙනෙහි කිරීමට කිසිවක් නොමැති නොදැන්නෙන තත්ත්වයක් ඇතිවිය. හිස බරවන්නට විය. කළු වලාවන් මෙන් දැනෙන්නට විය. බුදුහාමුදුරුව වැඩි ආසේ ඔබ වහන්සේ දුන් උපදෙස් මතක් විය. පනිදාය භාවනා අජ අජනිදාය භාවනාවට සිහිය. බුදුගුණ මෙනෙහි කළෙමි. ටික වේලාවකදී හුස්ම රැල්ල සජීවී විය. වහා මූල කර්මස්ථානයට යොමු වහාම ඊටමත් ඉක්මනින් නැවතත් හුස්ම රැල්ල නොදැනී ගියේය. නැවත නිසංසලව බලා සිටන විට වේදනාවක් හැඟෙන පළමු අත්දැකීම හැඟෙන විටම ඒට සතිය පිටවා ගතිමි. මුල මැදාග මෙනෙහි කරමින් බලා සිටියෙමි. වේදනාවට බොහෝ මාගේ සතිය යට කිරීමට නොහැකි විය. මේ වන විට හුස්ම රැල්ල සජීවී වී ඇත. මූල කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. විචරයක් තියෙන්නේ හොඳයි ඒක තැහෙන කාලයක් භාවනා කරපු කෙනෙක්ගේ විස්තරයක්. ඒ නිසා ආධුනිකයෙකුට සමානව හිතෙන් තියෙනවා මේ මේවා නොලැබීම නිසා අපි දුර්වලයි කියලා. නමුත් මූලික උපදේශ පන්ති බලලා නැවත නැවත භාවනා කරමින් යන්න පුළුවන් තරම් වාසනාවක් තියෙනවා නම් ඔය පිට අනවශ්‍ය මාත්‍රක අතහැරලා තමන්ගේ අරමුණ විස්තර කරන හැටි අරමුණ අත්දකින්න හැටි විතර කරන්න කරන්න එක නැත්නම් හිත යොදන්න යොදන්න කෙලෙස් අඩු එහෙම නැත්නම් දුර් දුෂ්කර නෑ මේ දුෂ්චරිත අඩු ජීවිතයකට යන්න පුළුවන්. ඒක නිසා මම සාකච්ඡා නිමා කරුවේ මතක් කරන්නේ මම මේ දෙන උපදේශ පන්ති විතරක්ම නෙවෙයි තියෙන ඕන තරම් උපදේශ තියෙනවා. මේක හොඳයි කියලා හිතනවා උපදේශ හතර සැරයක් අහන්න. අහලිවර වෙලා ඒක කරගෙන යනකොට අපේ භාවනාවට තියෙන ප්‍රධාන බාධාව තමයි ලැබෙන අත්දැකීම් සැක කරන එක. නමුත් අස්පනා අපිට ලැබෙන අත්දැකීම් අනතුරට ලක් කරනවා බයක් ඇති කරනවා සැක කරනවා ඉතින් ඒකට අමාරුයි. ඒක තමයි කමටහන් සුද්ධ කරන්නේ. එහෙම නැත්තුව ඉදිරියට යන්න පුළුවන් නම් එක කාගේ හරි ලැබෙන මොන උපදේශයක් පන්තියේදීවත් වරදින්නේ නැහැ. ඒ නිසා උපදේශ පන්තිය අහන්න නැවත නැවත කරන්න සැකයක් හෝ ප්‍රශ්නයක් මතුවෙනවනම් ප්‍රශ්නේ අහන්න ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න වෙනම උපදේශ ටිකක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට කරන්න කියලා අන්නේ විදිහ ටිකක් අපිට ගොනු කරගන්න වෙනවා චරිතේ. එහෙම නැත්නම් හරි අමාරුයි කමටහන සුද්ධ කරලා දෙන්න. අදාළ තොරතුරු ඉදිරිපත් කරන ක්‍රමේ ප්‍රශ්න අහන ක්‍රමේ දන්නේ නැති නිසා. මම හිතනවා ලිඛිත ප්‍රශ්න સમાප්තයි කියලා. ඇත්තටම ආශාස ප්‍රසාසය තමන්ට දැක දැක දන දන සංසිඳුණා අපි අර උදේ කෙරුවා වගේ බෙල් එකට ගැහුවට පස්සේ ඒ සද්දේ ඉවර වුණාට පස්සේ වෙන සද්දයක් අහන්න නැතුව ඒ ඉවරෙච්ච එක ඇහුවනම් අපිට නිස්සද්දතාවය තමයි අහන්න වෙන්නේ. ආණ්ඩක් ඉවරනාට පස්සේ අහනව ඇහෙන්නේ නැහැ. ඒකට කියනවා නිහඬට අහුම්කම් දෙනවා කියලා. ආනාපානෙත් ඉවර වෙනකම් කරනවා ඊට පස්සේ වෙන දෙයක් අල්ලලා දැම්මේ නැත්නම් ඒකට හුස්ම ගැනීම හුස්ම ගැනීම නොදැනෙන අවස්ථාවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ හිත හරි බයයි ඒකට. අපේ හිත හරි සැකයි ඒකට. මොකක් හරි කෙලෙසයක් ඕනේ අපිට. ඉතින් එතකොට අපි පිම්බීම හැකිලිමට දානවා. ඉතින් ඒක ඉතින් අර හිතේ පුරුද්දක්. එතකොට බලන්න තියෙන්නේ මේ එකක් ඉවරනකොට තව එකක් අල්ලනවා. ඒක නිසා ඉබේ එනවනම් කමක් නැහැ. ආස්වාද ප්‍රසවාසය කරලා ඉවරනට පස්සේ සද්දයක් හෝ වේදනාවක් හෝ හිතවිල්ලක් හෝ පිම්බීම හැකිලිම ඉදේ ඉබේ එනවනම් කමක් නැහැ. නමුත් ඒක ආගය කරන්න එපා. මොකද අපිට ඕන කරලා තියෙන්නේ මේ අරමුණු ගෙවම් කරන එකයි. අලුතෙන් අරමුණු අඳුනලා දෙනවා කියලා කියන්නේ හොදෝදා මඩේ දෙමිල්ලක්. ඒක නිසා ආස්වාද ප්‍රසවාස ගෙවන් ඉරීමේ ලැබෙන ආනිසංශය. ඒකෙන් ලැබෙන කෙලස් කැපෙන ගතිය අපිට වැටහෙන්න නම් ඒ සංසිඳිච්ච ගතිය පුළුවන් තරම් හිත ඉන්න අරින්න ඕනේ. පුළුවන් තරම් ඒකේ හිත පදියම් වෙන්න දෙන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් එන එක ස්වභාවයි. පිම්බි මැකිලිම පේනවා, වේදනාව වැඩිපුර දැනෙනවා, හිතවිලි එනවා. ඉතින් ඒවා එන්නේ හැබැයි කවදාකවත් නතර වෙන්න නෙමෙයි අපි ඇල්ලුවේ නැත්තම්. ඒ නිසා අරමුණෙන් අරමුණට මාරු වීම වැස්ස වෙලාවට වත්තෙන් අතර පයින් කුරුලා තෙමිලා නැහිනවයි කියලා කතාවක් තියෙනවානේ. තෙමුණ හරි කමන්නේ ඉන්න හරි ගන්න එක තැනක හිටියානම් බේරෙනවා. ඒක නිසා අපේ බුදුහාමුදුරුවන්ට වෙන්නේ කාමය කියලා කියන්නේ අරමුණු මාරු කිරීම. කාම ඡන්ද කියලා කියනකට කාම ගුණ කියනවා. භාවනාදි කරන්නේ එකම අරමුණකට දාලා උඩුවන් තරම් ඉන්න අරිනවා. ඒකට තපස කියලා කියනවා. භාවනාව කියලා කියන එක හරි අමාරුයි. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි උත්සාහ කර කර කර කර බලනවා එකම අරමුණ. එතකොට පුළුවන් ඒ අරමුණ කාලානුරූපව විපරිණාම වෙන හැටි දකින්න. අරමුණ මාරු කරන කෙනාට මොනවක්වත් දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා මාරු කරන එක අපේ ෂට හිතේ හැටි ඒකට රණ්ඩු කරන්න යන්න එපා. නමුත් හිතා බලා හිතා මතා කරන්න එපා කියන එක විතරයි කියන්නේ. හොඳයි අපි එහෙමනම් වෙන ඉදිරිපත් වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ සාකච්ඡා සැසිවාරය સમાપ્ત කරනවා. අපි සක්මන් කරලා මෙහෙන් ගිලම්පතක් දෙයිද දන්නේ දුන්නොත් බීලා තුනට විතර බලාපොරොත්තු වෙනවා නැවත අපි මෙතෙන්ට එකතු වෙන්න ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව සඳහා මේ මේ එක්ක මෙහෙට එන්න නැත්නම් හයියෙන් කතා කරන්න වෙනවා ස්වාමීන් වහන්සේ මේ මට තියෙන ප්‍රශ්නේ මට කොලයකට ගන්න අපහසු ඒකයි මම ප්‍රකාශ කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් උස්මරැල්ල දිහා බලා ඉන්නකොට ඒ උස්මරැල්ලේ සංසිඳීම කැණිස්මෙල්ල සම්පූර්ණයෙන් නැති වෙන අවස්ථාවේදී කයට සිත යොමු වෙනවා. කයේ යම් ස්ථානයක ධාතුන්ගේ ප්‍රකටව දැනෙන ස්ථානයකට සිත යොමු වීමෙන් ඇතුළට ඇතුළට ඒ සිත යෑමක් සිද්ධ වෙනවා. එතන දුකක් තියෙන්නේ. ඒක එහෙම බලාගෙන ඉද්දී ඒක වෙනස් වීමක් සමග තමයි ඒ ඇතුළට යෑම සිද්ධ වෙන්නේ. ඒ වෙනස් වීම තෙක්ක එතන නැති වෙනකොටම කයේ තව තැනකට එහෙම යොමු වෙනවා. එහෙම යොමු වෙලා එතනත් එහෙම කයේම තැන් තැන් වලම බලබල ඉන්නකොට සම්පූර්ණයෙන්ම මේ කය අතහැරීම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා නිමිත්තක් නැති ස්ථානයකට යනවා. එහෙම ටික වෙලාවක් ඉඳලා ආපහු නැවත කයට එනවා. ස්වාමීන් වහන්සේ මේ අපි ඉන්න ඕනේ අර නිමිත්තක් නැති තැනද නැත්තම් අර කයේ දුක දැනෙන තැනද අපි ඉන්න ඕනේ කෙලෙස් නැති වෙන්නේ කොතනද මෙතන? ඇත්තටම Tamanට ඕනකම තියෙනවා නම් සචේතනිකව දිගටම කයේ ඉන්න එක හෝ නිමිත්තක් නැතනක Tamanගේ පාලනේ අර්ථයේදී තියෙන එකක්ද නැත්තම් වෙච්ච දෙයට බලාගෙන ඉන්න එක විතරද Tamanට කරන්න පුළුවන්. සොන්න ඕනේ නම් නිමිත්තේ ඉන්න පුළුවන්ද? ඕනනම් කයෙම ඉන්න පුළුවන්ද? නැත්තම් ඒක එනවා එකින් එකට මාරු වෙනවා වෙන දිහා බලන එක විතරයි Tamanට කරන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ නිමිත්තේ ඉන්න එක එතන හරිය අපහසුතාවයක් දැනෙන්නේ වෙනස් වීමක් තියෙනවා. මං අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි. එතන දුකක් තියෙනවා, දැවිලි, තැවිලි, විපරිණාම සංකත ඔක්කොම තියෙනවා. අරමුණ නැත්නම් යනවා. මේකෙන් කළ යුත්තක් අහන්නේ ඕනේ නම් මේකේ විතරක් ඉන්න පුළුවන්කම තියනවාද තමයි. ඉන්න බෑ වෙනස් වෙනවා. ඒක අතන්ට යනවා. එතනින් ටික වෙලාවක් ඉඳලා ආයෙත් මෙතනට එනවා. එතන වෙනස් වීමක් තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් අහන්න බෑ අපිට. මම මොකද්ද කරන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ කෙලෙස් නැති වෙන්නේ කොතනද? හරි. ඒ දෙකම ඒ අපිට එහෙම ප්‍රශ්නයක් තමයි. මෙතෙන්දි සරුවචනාංශය අපිට පෙන්ලා දීලා තියෙනවා. මේ ශරීරයක් තියෙනවා. ශරීරය අල්ල ගන්නවා. ඕකත් එක අනානා ඉන්න එකනේ ජීවත් වෙනවා කියන්නේ. බුදුරජාණන්සේ භාවනාවෙන් පෙන්ලා දීලා තියෙනවා ඒකත් නැති විවේක ස්ථානයක් පෙන්වනවා. නමුත් ওই දෙකේ එකක්වත් නිට්ටිය නැහැ. විවේක ස්ථානයක් ආවොත් ඊගාට සාය කැලමිනි ස්ථානට යනවා. කැලමිනි ස්ථානේ භාවනා කරනකොට ආයි විවේක ස්ථානට යනවා. මං අහුවත් ප්‍රශ්නයක් කෙලස් නැති කිරීමේ අදහසක් ඇති අවංකව කටයුතු කරන කෙනෙකුට අරමුණු සහිත දැවිලිතයි සහිතව දුක තේරෙන தත්වයක් අරමුණ මොනක්වත් නැති විවේක ස්ථාන දෙකේ කොයි එකද තමයි වඩා කැමති? ස්වාමීන් වහන්සේ මට අවශ්‍ය කෙලෙස් නැති වෙන ස්ථානයේ ඉඳීම මොකද කෙලෙස් යන්න ඒකට යන්න මට මේ කට උත්තරයක් ගන්න වෙනවා අරමුණු සහිතව හොඳටම ගෙවිලා ඒත් කය දැනෙනවා දැවිලි දැවිලි තියෙනවා දුක තියෙනවා අනිත් දෙන අරමුණ මොකුත් නැහැ විවේක ස්ථාන තුන මේ දෙකෙන් Tamange හිත වැඩි ප්‍රිය කරන්නේ මේ தත්තරද මේ தත්තරද කිව්වොත් මොකද්ද හිත දෙන උත්තරේ දුක විඳීමගෙන ඉඳලා කොමාරි මේ භවයෙන් ගැලවීම තමයි අවශ්‍ය ස්වාමීන් වහන්සේ. එහෙමනම් මගෙන් අහන්න ඕනේ නෑනේ. මගෙන් අහන්නේ භවයෙන් ගැලවීම සඳහා ක්‍රමවේදය මම කරන්න හදන කට උත්තරයක් ගන්න හදනවා. දැන් තත්ත්ව දෙකක් තියෙනවා. එකක් කයේ ඉන්නවා දැවිලි දැවිලි තියෙනවා දුක. අනිත් පැත්තේ තියෙනවා අරමුණු නෑ විවේකේ දනකට එඩියලා ඉන්න බෑ. මේ දෙක තත්ත්ව දෙකෙන් හිත වඩා කැමැති මේකට වැඩිය මේක හොඳයි කියලා කෝකද කියන්න කැමති. එහෙම කැමැත්තක් නෑ ස්වාමීන් වහන්සේ. කැමැත්තක් නෑ. ඒක ඉබේම මාරු වීමක් තමයි එතන සිද්ධ. ඒ නිසා සරුවචනාංශිකේ උත්තරේ තමයි මේ දෙකම පෙන්නලා මේ දෙකටම සමහිත එනකම් භාවනා කරන්න කියන්නේ. නිශ්ශබ්දතාවෙන් ඉඳලා අරමුණට යනවා අරමුණ ඉඳලා අරමුණ නැත්තෙන්ට යනවා. මේ දෙක අතර වෙනසක් නැති වෙනකම් භාවනා කරනකොට තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා කියන්නේ. උපේක්ෂා කරනවා කියලා කියන්නේ. තාදී භාවය කියලා කියන්නේ. නොසැලෙන මනස කියලා කියන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම පෙන්වන්න ඕන හිතට මේ හැමදාම කය අල්ලගෙන මේ කරන කර්ම ගෙවිල්ලට විකල්පයක් තියෙනවා. අරමුණ නැත්නම් යනවා. නමුත් එතන දිගට ඉන්න බෑ. මේකෙ දිගට ඉන්න බෑ. ඒ කියන්නේ භාවනා කරන්නේ මේ දෙකම පෙන්නලා මේ දෙකෙන් එකට වැඩි මනාපයක් නැති දෙකට සමහිත තාදී හිතක් ඇති කර ගැනීම සඳහා කරන්න තියෙන්නේ මේ කාවොත් හිතනද අපි කයේ තියෙන දැවිලි තැවිලි මේකට විකල්පෙ තමයි අරමුණ නැති එක. නමුත් මේකේ ඉඳලා ඒකට යන එක මට ඕන වෙලාවට වෙන්නේ නැහැ. විකල්ප හිත වශයෙන් තියෙන අරමුණ නැත්තන ඉඳලා හිටපන් කියවට ඉන්නේ ආය යනවා කයට. මේ දෙකෙන් එකට මාරු වෙනකොට හිතා ගන්න පුළුවන් නම් මේක නැතුව මෙයාට ඉන්න බෑ. මේක නැතුව මෙයාට ඉන්න බෑ. දෙන්නට දෙන්න ප්‍රත්‍යুৎපන්නයි. දෙකටම සමහිත අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවදමි දෙන්නම හොඳේ කියා. ඒක සිරියය කියනකොට අම්මා හොඳයි කියන අයියා ඊ කියන. තාත්තා හොඳයි කියන නංගි ම්ම් කියන. ඒ කැමති නෑ. නමුත් දෙන්නට සමහිත කියන එක මේ කය විතරක්ම ලනින්න කරන්න කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයා විකල්පයක් පෙන්ලා තියන්න ඕනේ. අරමුණ නැත්තනකුත් මේ ජීවිතේම කරන්න පුළුවන්. කුසියම්ම කෙනෙකුටවත් ගන්න පුළුවන්. පුළුවන්? හරි ඊට පස්සේ පෙන්න මේ දෙකට අරිට වැඩි මේක හොඳයි කියන මේ පංගු peerුව නැති කරන එක හරිම අමාරුයි. ඔය කට උත්තරේ හරියට ඒක තීරුම් අරගෙන තියෙන්නේ. අරක හොඳයි කියන්නෙත් නැහැ මේක හොඳයි කියන්නෙත් නැහැ. අරමුණු තියෙන එක නැති එකට සාපේක්ෂව තමයි සිද්ධ වෙන්නේ. නැති එක තියෙන එකට සාපේක්ෂව සිද්ධ වෙන්නේ. මේ දෙන්න අපි විරුද්ධකාරය වගේ පෙන්වනට මේ දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙනවා. දෙකටම සමහිත. ඒක විතරක් නෙමෙයි. ඕක සක්මනිය ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඔය ගෙදරතොර වැඩ කරනකොට ගන්න පුළුවන් කියලා හිතන් දැන් අපිට හම්බෙන්නේ ඔක පරියන්ක විතරනේ ඒතර නම් මේ අරමුණ නැත්තන්ට යන්න පුළුවන් පරියන්කෙදි විතරක් කියලා එහෙමම නැහැ. සක්මනවා නිසින්ින්ද සක්මන යනකොට Tamanට හොඳට පුළුවන් නිලුම් පතරට වතුර කඳුළු වගේ ගෑවෙන්නේ නැතුව ඉන්න. ඒ ගෑවෙන්නේ නැතුව හිටියත් ඒකට වැඩි නම්බුව දෙන්න යන්න එපා. ගෑවෙනවා, දැවෙනවා, තැවෙනවා කෙලෙත් තිබුණා කිව්වත් අව탁සිරු කරන්නත් එපා. දෙකට සමහිත තේරෙනවද? තේරෙනවා. නොන්න පිසු. ඔය තේරිච්ච කියුම් බා සායනංශ දැන් දෙරිච් එක කියමු බලන්න තමයි. තේරෙන එක කිව්වේ දැන් දෙකේම ඉන්න කියලා දෙක සමව හිතන්න කියලා. දැන් ඒක අපිට ඕන විදිහට සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක නිසා මේ දෙකේම මේ වෙන විදිහට බලාගෙන ඉඳීම තමයි කරන්න තියෙන්නේ. නොසැලෙන මනස. <laughs> ඒක බුදු කෙනෙක් කියලා දුන්නේ නැත්නම් අපිට කවදාවත් කරන්න බෑ. අපි හැම වෙලාවෙම මේක හොඳයි මේක නරකයි කියනවා. මේ පංගු peerුවට තමයි දුක කියන්නේ. මේ මේ හොඳ නරක හරි වැරදි වේවා නොවේවා මනාපමනාප රුචි අරුචිකන් ටිකේ තමයි දුක තියෙන්නේ. ওই දෙන දෙකටම සමහිත දාපු ගමන් ඒක මාර ප්‍රමෝහණම් කියලා බුදුහාම කියන මායя මත් කරන්න පුළුවන් එතන. අර කාවයි කියලා ආඩම්බර වෙන්නේ නැහැ මේ කාවයි කියලා කනගාටු වෙන්නේ නැත්නම් කනගාටු ආඩම්බරය හරන්නේ මායя අපිට කොක්ක ගහන්නේ. දෙකටම සමහිත දානවා කියන එක ඒක එතන කියarpන සූදුවක් වගේ පේනවා. ඉතාමත්ම ප්‍රඥාගෝචර ඥානෙ ලං වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂේ නැතුව යන්න බැරි බුදු කෙනෙකුට විතරක් තේරෙන දෙයක්. දැන් තේරුණා කියලා හිතනවා. එහෙමයි සර්. ඔන්න ඇඳි මිටි හැඳ ටික තියෙන්නේ. බුදුචාන කියන ද්වංගුල ඇඟිලි දෙකේ පඤ්ඤාව තියෙන ගෑනුව කවද තේරුම් ගන්නද කියලා කියනවා. ද්වංගුල පඤ්ඤා කියලා කියන්නේ ඉතින් ද්වංගුල පඤ්ඤා කියලා මේ ඇඟිලි දෙකට අල්ල ලුණු දානවා රේ මේ කියලා කියනවා. මේ ඇඟිලි ද්වංගුල කියන ඇඟිලි දෙක අඟල් දෙක කියලා කියනවා. ඇඳි මිටේ දිග කියලා ඔක පස්සේ හදාගෙන තියෙනවා. හොඳයි අපි විනාඩි පැය කාලක් විතර වැඩිපුර තරම් තියෙනවා. එතකොට මෙතෙල්ල සක්මන් කරලා ඊළඟට දුන්නොත් වළඳලා නැත්තම් මේ තුනට රැස් වෙනා ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.